හොඳ වෙන නමස්කාර පාඨය කියන්නේ ඒ සමාදන්. ධර්ම දේශනා පවත්වන්නේ බොහෝ විට ඒ පොත්පත් වල දැක්වෙන කරුණුවත් ප්‍රායෝගික ඇසින් බලන විට ඒවායේ යම් යම් වැරදි වෙනවා නම් ඒ වැරදි වෙනවාද මේ ඒ සම්ප්‍රදායික අදහස් වල ඉඳීගෙන නැතිද ප්‍රායෝගික වශයෙන් ධර්මයේ දේශනා කරන්නේ ඒ අවස්ථාවලදී අප පෙන්නුම් කරන පොත්පත්වල තියෙන මේ විදිහේ දේශනාට දීප වශයෙන් ප්‍රායෝගික වශයෙන් බලන විට ඉදම්මේ අදහස මේකයි කියලා. ඒ සංස්කාරික කරන අප අනුගමනය කරන්නේ මේ අලුතෙන් ප්‍රඥායේ දැකීම සඳහා අපගේ ධර්මයේ දේශනා විලාසයේ පිළිබඳව වචනයක් ඉදිරිපත් කිරීමේ ප්‍රාර්ථනා කරේ. අපට අද උදේම සීල දෙනෙක්ම අපගේ නිල්ලා සිටියා මේ භාවනා පන්තියේ සෙන්සුරාදා දිනවල පවත්වනවා නම් මේ ස්ථානයේ හොඳයි කියලා විශේෂයෙන් හේතුව සෙන්සුරාදා නව ඉරිදා දිනවලදී දහම් පාසල් වලට නම් යන නිසා දහම් පාසල් වලට ඉගෙනීම සඳහා අන්‍යයන් නිසා සෙන්සුරාදා දිනවල පන්තියේ පවත්වන එක සුදුසේ කියලා ඒ හැලකම් අපට කළා අපත් කල්පනා කළා මේ ස්ථානයේදී සෙනසුරාදා දිනවල මන්ති පැවැත්වීම සුදුසුයි කියලා. සත්‍යපත් දෙන නිසා හරියක් මේ එම නිසා අපි හිතෙන් පස්සේ පළවෙනි සතියේ සෙනසුරාදා දෙස්ථානයේ කමනා කරනවා ඒකම්පා ඊදා දිනවල පවත්වන්නේ අද මේ මාසයේ අන්තිම දවසේ එතකොට තව සති දෙකකට පසුව ඉඳලා වෙනසලාදා දිනවල මේ අටහමාරයේ සිට සවස් හතර පමණ වෙනකම් පන්ති පැවැත්වීමට අදහස් කරනවා. දානමාන ආදී මේ පින්වත්යන් සීම පිළිබඳව කටයුතු සම්පාදනය කරන්නට ඒ වන විට අපට හැකියාව ලැබේවි. ඒ පළමුවෙන්ම මේ වචනය දෙකක් අපි ප්‍රකාශ කළේ. හොඳයි දැන් අපි ධර්මීය අක්ෂර ධර්මයක් දේශනා කරන්න අද මේ භාවනා පන්තියට පැමිණ අය අතුරින් සමහර අය සමහර විට උසස් භාවනා පන්තිකින් ලැබපු අය වෙන්නට පුළුවන්. සමහර අය විශේෂ ධර්ම දේශනා අහලා ධර්ම කරුණු ගැන මනා අවබෝධයක් ඇති අය වන්නට පුළුවන්. තවත් සමහර අය විවිධ භාවනා ක්‍රම අනුගමනය කරපු අය වන්නට පුළුවන්. කෙසේ වෙතත් අප මේ භාවනා පන්තියේ මුල සිටම ආරම්භ කරන නිසා මූලික දේශනා කීපයක්ම අපිට කරන්නට සිදු වෙනවා මූලික කරුණු අරලා කරන ලබන සරල ධර්ම දේශනා. එම සරල ධර්ම දේශනා බොහෝ දෙනෙකුට සමහර විට ඒතනම් සුචි නොවන්නට පුළුවන් බලමු දෙවැනි තුන්වැනි වැනි ධර්ම දේශනා. එම නිසා අද අප කල්පනා කරන්නේ භාවනාව පිළිබඳ මූලිකම වශයෙන්ම දතේතු කරුණු කීපයක් පළමුවෙන් ප්‍රකාශ කිරීමට භාවනාව කියන්නේ කුමක්ද කියලා කෙනෙක් ඇසුවත් මේ ඇයට දෙන්නට පුළුවන් පිළිතුරු කුමක්ද? කියන බාන භාවනාව කියන්නේ කුමක්ද කියලා ඇසුවත් මේ ඇයට දෙන පිළිතුරු කුමක්ද? මේ සහභාගී වෙන්නට ඕනේ මේ දේශනාවලට නැත්නම් මෙයාට නිදි යනවා. සිත සිත වැඩි තව තව තියෙනවද පිළිතුරු? හොඳයි භාවනාව පිළිබඳ ඒක නිර්වචනය කරනවා නම් ඒකේ අර්ථ නිරූපණය දක්වනවා නම් විවිධ ආකාරයෙන් ඒක අපිට විස්තර කරන්නත් පුළුවන් වෙනවා. කෙසේ වෙතත් භාවනාව කියන එක කෙටියෙන් හඳුන්වා දෙන්නට පුළුවන්. ආධ්‍යාත්මික දියුණුවක් ඇතිවන ආකාරයෙන් සිත දියුණු කර ගැනීම භාවනාවයි කියලා. සිත දියුණු කර ගැනීමම ප්‍රමාණවත් වන්නේ නැහැ. ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇතිවන්නටත් ඕනේ භවනා කරමින්. සිත දියුණු කරපු අනන්තවත්ය සිටිනවා. ওই විඥාඥාමණිය සිත දියුණු කරලා තිබෙන්නේ නමුත් ආධ්‍යාත්මික දියුණුවක් නැති නිසා ඒ සිත දියුණු කිරීම භවනාව වශයෙන් ගණන් ගන්නේ නැහැ. එතකොට ඉතා පිටින් අපිට තේරුම් ගන්නට පුළුවන් භවනාව කියන්නේ අපගේ సంతාණය තුළ ආධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන ආකාරයෙන් අපේ සිත දියුණු කිරීම භාවනාවේ කියලා. භාවනා කළ යුත්තේ කුමක් නිසාද? මේ කියන්නේ බලන්න විතරක්. ඒ ප්‍රතිඥාන වාසේ දේශනා කොට වදාළ සූත්‍රය තියෙන අනුපෝද සූත්‍ර කියලා අංගුත්තර නිකායේ ඒ දී බුදු පියාණන් වහන්සේ මෙලෙසින් වදාරනවා චතුන්නං කෝ භික්ඛවේ ධම්මානං අනුකෝදා අපටිදේශා ඒවමිදං දීගමත්තානං සන්දාවිතං සංසරතං මමච්චේව සම්හා පංච ඒ අදහස මේකයෙන්වත්නි චතුන්නං කෝ භික්ඛවේ ධම්මානං මේ ධර්ම හතරක් අනනුකෝදා අවබෝධ නොකළ නිසා අපටිදේශා ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රතිදේශ නොකළ නිසා ඒවනිකන් ඒකමත් ප්‍රාණං සංදාගිතං සංසරතං මේසලම් මහා සංසාර සාගරේ අපි සැරිසසා එනවා මමං චේව මමත් තුම්මා පංච උපලාද බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ මමත් මහණෙනි උපලාද මේ භවනක සංසාර සාගරේ බොහෝ කාලයක් ගමන් කරමින් මේ දුක අනුභව කරමින් පැමිණෙන්නේ කුමක් නිසාද? චතුන්නං ගෝපිත වේ ධම්මානං අනුභෝදා අපට වේදා. මේ ධර්ම හතරක් අවබෝධ නොකළ නිසා ප්‍රතිවේද නොකළ නිසා සතමේ සංජතුන්නම් මොකද්ද ඒ ධර්ම හතර දුක්ඛත් දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධත් දුක්ඛ නිරෝධ ගාමී පටිපදා ආර්ය සත්‍යත් අනුභවතා අපටිවේදා දුක්ඛ කියන සත්‍ය දුක්ඛ සත්‍ය අවබෝධ නොකළ නිසා දුක්ඛ සමුදය සත්‍ය සත්‍යස්වයෙන් අවබෝධ කොට ප්‍රමාණය නොකළ නිසා මාර්ග සත්‍යයේ සුදුසුන්තමින් නොවැඩුව නිසා ඒ වගේම නිරෝධ සත්‍යය සමාගයේම සංකාණය තුළින් සත්‍යත්ව වශයෙන් සාක්ෂාත් නොකළ නිසා එන්න මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ නොකළ නිසා මහණෙනි ඔබලා මමත් මේ සංසාරයේ ගියසනම් දීර්ඝ කාලයක් සසර පරිසරමින් මහා දුක් අනුභව කරමින් පැමිණියා. භාවනා කරන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි මෙන්න මේ මේ දක්වා අවබෝධ නොකරනත්තා වූ සාස්ත්‍රාත් නොකරනත්තා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා ගෞරව පළමුවෙන් සිහිපත් කර ගන්නට සුදුසේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ නිසාම අප අනන්ත ප්‍රමාණ සංසාරේ අනමතප්ප සංසාරේ බොහෝ දුක් විඳා බොහෝ දුක් විඳින්නට ඉදිරියේදී සිදුවෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළොත් බුදු පියාණන් වහන්සේ පෙන්වන කොට වදාරන්නේ අනමතක්කෝ යම් චිත්තේ සංස්කාරෝ කුබ්බාපෝතින පඤ්ඤායති මේ සංස්කාරයේ මහණෙනි අනමතක්කයි කියන්නට බෑ කෙලවර මුල කොටෙත් කියලා කුබ්බාපෝතින පඤ්ඤායති මුල කොටෙත් කියලා පණවන්නට බෑ පිළින්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ එක සත්‍යයේ සංසාරයේ මුල කොතනද කිය කියා සිත සිතා ආපස්සට මුළු බුද්ධ ජීවිත කාලය ගත කළත් එක් සත්‍යයකගේ මූලාරම්භයේ දක්වා ඒ පෙර භවයන් දැකීම නිම කරන්නට බුදුරජාණන් වහන්සේට නොහැකි වෙනවා. ඒකයි උප්පාදෝදින පඤ්ඤායත කියේ. මේ තරම් දීර්ඝ කාලයක් පුරා කල්ප කල්ප සංඛ්‍ය ගණන් කෙල කෝටි ගණන් තිස්සේ අප දුක් විඳලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ නිසාම එම නිසා මේ මහා භයානක සංසාරයේදී අපි භවයෙන් භවයට ගමන් කළා සසරෙන් සමතරට ගමන් කළා දුකින් දුකටමපත් වුණා කොහොමද අප ගමන් කරන්නට අපට සිදුවන්නේ සතර අපාකරා සතර පාවල වැඩි අනන්ත ප්‍රමාණ දුක් හැදෙමින්දා මේත ලෝකවල වැඩි අනන්ත ප්‍රමාණ දුක් විඳින්නට අපට සිදුවනා ඉතින් සං ලෝකවල විඳ දුක මෙතකයි කියන්නට අපට පුළුවන්කමක් නැහැ මනස ලෝකවලත් ඒ වගේම සිත ස්ථාන වලත් අනන්ත ප්‍රමාණ දුක් විඳමින් දුක් විඳමින් අපි මේ පැමිණියේ. බුදුවරු ලෝකයට අනන්තවත් පහළ වුණා. 28 ගණනක් නෙවෙයි ලක්ෂ ගණන් බුදුවරු ලෝකයට පහළ වෙලා තියෙනවා කෝටි ගණන් බුදුවරු ලෝකයට පහළ වෙලා තිනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මයේ මතකර පෙන්නවා අප මේකින් අත්ය සතර තමස් වැඩි සිටින්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්නට අපොහොසත් වන නිසා එමෙසා භවනාවේ මුක්ති පරමාර්ථයේ වශයෙන් මේ සලකන්න ඕනෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා තමයි අප මේ භවනා කරන්නේ කියලා. මේ කල්පනා කරන්නට පුළුවන් චතුරාර්ය සත්‍ය කෙනෙක් අපි දන්නවා. උත්තර දුක්ඛ සත්‍ය විස්තර කරන දුක්ඛ සමුදය සත්‍යත් විස්තර කොට දක්වා තිබෙනවා. දුක්ඛ නිරෝධය මේකේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය මේකේ කියලා වෙන්නුම් කරලා විස්තර කරලා දක්වා තිබෙනවා. මේ කියවලා තිබෙනවා. මේ මේ පිළිබඳ ධර්ම දේශනා අමාරා තියෙනවා. මේ විදිහට සිත තුළ සංඥා මාත්‍රයක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ඇත් කරගත් පමණින් නැත්නම් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර කරන ධර්ම කරුණු සමාජ අවබෝධ වූ පමණින් හිතන්නට එපා මේකෙන්වත් ඇයට නිවන් යන්නට පුළුවන් කියලා ඒ සංඥා මාත්‍රයෙන් තුළින් ඒ දැනීම මාත්‍රය තුළින් පමණක්. එහෙම හැකියාවක් තිබුණා නම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ පොත් ටිකක් කියලා මැනවින් කියලා ප්‍රකාශයට පත් කරන මේ ඇයට කියවන්නට දුන්නාට පසු බොහෝ දෙනෙකුට නිවන් යන්නට හැකියාව ලැබේ. ඒත් ඒ කරන්නට බෑ. මේ සංඥාවක් අපි පොත්පත් කියවීම තුළින් ඇති කරගත්තේ ඒ සංඥාව නෙවෙයි අපට අවශ්‍ය වන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇති කරගන්න ලබන අවබෝධය. මේක ප්‍රාශ්‍රිත ධර්මයන් පිළිබඳව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ නොකොට ඉස්සන අපට සසරේ සතරට මේ ආත්මයෙන් ගමන් කරමින් මහා දුකක් අත්දකින්නට සිදුවන බව මේ අය කල්පනා කරන්නට ඕන. බුදු පියාණන් වහන්සේ පෙන්වන්නට වදාරනවා මහණෙනි උඹලා මේ සංසාර සාගරයේ විඳින ලද දුක් ප්‍රමාණය මෙතකයි කියා ඔබලට අවබෝධයක් තිබෙනවා නම් සමාගයේ හිස කිනිගෙන දැලුණත් ඒ කිනිගෙන දැවෙන හිස නිවීමට උත්සාහයක් නොකොට අවබෝධ නොකළ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීම සඳහා උඹලා උත්සුක වෙනායි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නට වදාලා ඒ කියන්නේ අප විඳින ලද සංසාර දුක අපිට මතක නැහැ අපිට ඒක ගැන සිතන්නට බෑ ඒ නිසාම මේ දුක අපිට අවබෝධ කරගන්නට බෑ සත්‍ය සත්‍ය අවබෝධ කරගන්නට බෑ මේ දුක්ඛ සත්‍ය නිතෙක් සංසාරයේ විඳලා දුක අපි දන්නවනම් ඒ දුක ගැන මනමේ සම්මස්තනය කිරීමක් ඒ කියන්නේ නුවණට විමසීමක් කරන්න හැකියාවක් ලැබෙනවා නම් ඇත්තෙන්ම ඉස්ස කිනිකෙන දැවුනත් මේ කිනිකෙන කරගෙන ඉස්ස නිවීමට උත්සාහ නොකොට මේ මනනුකෝතෝ අපටිවේදෝ වේ කියන සාස්ත්‍ර නුකල ප්‍රත්‍යක්ෂ නුකල චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීම සඳහා උත්සාහ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන කොට වදාලා එතකොට කල්පනා කරන්න අපි මේ භාවනා කරන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මේ ජීවිතයේදීම මේ භූමි භාගයේ තුළදීම සමාගේ පද තුළින්ම භවනාව තුළින්ම අවබෝධ කරගෙන සසර දුක නිවා නිවනින් සැනසීමට කියලා. මේ භවනාවේ මූලික පරමාර්ථය මුඛ්‍ය පරමාර්ථය භවනාව තුළින් ලැබෙන අසරූපල විපාක තව තිබෙනවා. ඒවා අපි බලාපොරොත්තු විය යුතු ඒවා නෙවෙයි. බොහෝ විට අපගේ ජීවිතයේ තුළදී රාග දේශ ඊර්ෂ්‍යා මාන වැනි විවිධාකාර අකුසල ධර්මයන්ගෙන් අපේ සිත පිච්චෙන අවස්ථා ඇති වෙන විට අපට පුළුවන් වෙනවා මේ භාවනා ප්‍රගුණ කරපු කෙනෙකුට ඒ සිතේ දැවෙන ප්‍රතිදී දැවිලි ආදී සිත මුදවාගෙන සිත සංසන්න තබා ගැනීමට ඒකත් භාවනාවේදී මේ ජීවිතයේදීම අත්දැකීමට හැකි අතුරු ඵලයක් මේ ජීවිතයේ අනෙක ලෝකමය ලාභ අලාභ ආදී අෂ්ටලෝක ධර්මයන් අපට මූණ පාන්නට සිදෙනවා. බොහෝ විට අපට අලාභ සිද්ධ වෙනවා. අප්‍රසංසා අහන්නට සිදු වෙනවා, නිന്ദා අහන්නට සිදු වෙනවා, දුක් විඳින්නට සිදු වෙනවා. මෙවැනි අෂ්ටලෝක ධර්මයේ අනිෂ්ඨ විපාක පැත්ත කරගෙන අවස්ථාවලදී අපට ඒකට කම්පා නොවේ ඒ අෂ්ටලෝක ධර්මයේද මුහුණ පාමින් සිත සමබරව පවත්වාගෙන යන්නේ සත්‍යයොත් මේ භවනාව තුළින් අතුරුඵලයක් වශයෙන් අත්දකින්නට කෙනෙකුට පුළුවන් ඊට අමතරව මේ භාවනාව නිසාම සිත සමාධිමත් කරගන්න නිසාම බොහෝ විට ඉගෙන ගන්න ළමයින්ට ගණ්‍යයිද සමාධිය ඉගෙන ගැනීමේ කටයුතු ආදිය මුදින් කරගෙන යන්නට පුළුවන් වෙනවා ඒ ඊට අමතරව පැකිලකියා පැකි ආරක්ෂා කරන අය වෙනි නැත්නම් වෙනත් වැඩ කරන අය තුනත් ඒ කර්තව්‍ය මැනවින් කලින්ට වඩා හොඳින් කිරීමේ ශක්තියක් ලැබෙනවා භාවනාව තුළින් සිත දියුණු කරගත්තොත් ඒකට හේතු වන්නේ සිතේ සමාධිමත් ස්වરૂපය ඒ වැඩවලට බොහෝ දුරට මහෝපකාරී වෙන නිසා සමත් සමහර විට මේ භාවනාව තුළින් ඔය ලක්ෂ අවුදුට පීඩනය වැඩි රෝග පීඩාවක් පවා සමනය කරගන්නට නිරාකරණය කරගන්නට හැකියකමකුත් ලැබෙනවා. මේ ආදී වශයෙන් විවිධ අතුරු ඵල මේ භවනාව තුළින් ලැබෙනා ලබා ගන්නට පුළුවන්. ඒවා ලබා ගැනීම නෙවෙයි අප මේ යන්නේ මෙතේසත් මේ දක්වා අවබෝධ නොකළ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට නිවනින් සැනසීමට කියලා සිතන්න පළමුවෙන්ම. ඊළඟට මේ භාවනාව පිළිබඳව අප මේ දක්වා ප්‍රකාශ කළේ භාවනාව කියන්නේ කුමක්ද? භාවනාව කළ යුත්තේ ඇයි කියන එකට පිළිතුරක්. භාවනා ක්‍රම දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙන බව මේ අය අහලා තියෙනවා කියවලා තියෙනවා ඒක අනා හැම කෙනෙක්ම දන්නා කරුණක් සමත භාවනාවක් සහ විපස්සනා භාවනාවක් යනුවෙන් මේ හැඳින්වෙනවා සමත කියන එකෙන් අදහස් කරන්නේ සිතේ සමාධිමත් ස්වરૂපයක් ඇති කර ගැනීම ඒ කියන්නේ භවනා ආරම්භණයකම සිත නැවත නැවත පිළිතුමින් සිට සිතේ ඉස්වියම් නතර කොට සිත එකඟ භාවයට පත් කරගෙන සිත සමාධිමත් ස්වરૂපයකට පත් කර ගැනීමයි සමත භාවනාවක් තුළින් සිදුවන කාර්යය. ඒ ප්‍රධාන වශයෙන් ඒක සුවා දියුණු වුණාට පස්සේ ධ්‍යාන තත්ත්වවලට සිතපත් කරගන්නට පුළුවන්. ඊටත් එහා අභිඥාවෙන් සත්‍යයක් තවතරව දවසක ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනා නම් ඒකට සමත භාවනාව අවශ්‍යමයි. මේ අය දන්නවා රහත් වෙනකොට ඉත්තිසාධ්‍යාවේ සහිතව රහත් වූ රහතන් වහන්සේලා වැඩ සිටියා. ඒ සෑම කෙනෙක්ම සමත භාවනාව ආකාර හතරකින් මනමින් සංසාරයේ ප්‍රගුණ කරලා තිබුණු අය. විශේෂයෙන්ම සමත භාවනා ප්‍රගුණ කරන අය විසින් ඡන්ද සමාධියක් ඇති කරගන්නට උත්සාහ කරනවා. චිත්ත සමාධියක් විද්‍ය සමාධියක් ප්‍රඥා සමාධියක් කියන මේ සමාධි කොටස් හතරම ඡන්ද සමාධි, චිත්ත සමාධි, විද්‍ය සමාධි, ඊමන්තා සමාධි කියන මේ කොටස් හතරම ප්‍රගුණ කරන්නට පුහුණුවන්නට ඕන. ඒව තමයි ඉස්තිපාද වශයෙන් වැඩෙන සමත භාවනාව. ඊට අමතරව විපස්සනා භාවනා ක්‍රමයක් තිබෙනවා. මේ විපස්සනා භාවනා විපස්සනා කියන එකේ අදහස සාමාන්‍යයෙන් දකින්නට වඩා විනිවිද දැකීමක් නැත්නම් පුද්දූල ලෙස දැකීමක් නැත්නම් ගැඹුරින් අවබෝධ කර ගැනීමක් අන්න එවැනි අදහසකුයි ඒ වචනයෙන් දැක්වෙන්නේ. ඉතින්සා විපස්සනා භාවනාවක් තුළින් තමයි කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. විපස්සනා භාවනාව තුළින් තමයි කෙනෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට පුළුවන් වන්නේ. ඒ විපස්සනා භාවනාව තුළින් තමයි අපේ මේ නාම රූප සංඛ්‍යාත මේ ඇඟ සාසිතේ පවත්නා වූ යථා සත්‍යයේ යථා පරිදි අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. මේ විපස්සනා භාවනා වැඩිම සඳහා නාම රූප ගැන අවබෝධයක් තියෙන්න ඕන. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය ගැන අවබෝධයක් තිබීමත් ප්‍රයෝජනවත් වෙනවා. ධාතු හය ගැන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරයි ආකාශ ධාතු විඥාන ධාතු කියන ඉතිරි ධාතු දෙකක් ආපුවාම ධාතු පහ ඒ මූල ධාතු පහ ගැන අවබෝධයක් තිබීමත් විදර්ශනා භාවනා කිරීමට ඉතාමත් උපකාර වන ධර්මයක්. ඒ දාමතර මේ ආයතන හයක් අපේ ඥාන රූප දෙක තුළ තියෙන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා. මේ වාක්‍ය පොත්පත්වල දැක්වෙන්නේ ඉදිරියෙන් ඇහැට චක්කායතනෙ කනට සෝතායතනෙ නාසයට ගාන ආයතනේ, දිවට ජීව ආයතනේ, කයට කාය ආයතනේ, මනසට මන ආයතනේ, ඇහැ කන නාසය දිව ශරීරය මනස. මේවා පිළිබඳ අවබෝධයකුත් ඇති වෙන්නට ඕන. ඊට අමතර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයක් දක්නා භවනා තුළින් ඇති කරගත යුතු වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මය ක්‍රියාත්මක වන ආකාරයේ ප්‍රායෝගික වශයෙන් සමාගයේ හද තුළින් අවබෝධ කිරීමත් විදර්ශනා භාවනා තුළින් සිදු කළ යුතුයි. ඊට අමතරව මේ විදර්ශනා භාවනා වලින් බුද්ධියක්ෂේ ඥාන, පංච ඥාන ආදී විදර්ශනා ඥාන ඇති කර ගන්නට ඕන. මේ විදර්ශනා භාවනා වලින් තමයි සෝවාන් සකදාගාමී අනාගාමී ආදී අරහත්යන් මාර්ග ඵල සාක්ෂාත් කර හැකිවන්නේ. එමෙන්සා මේ මාට අදාළ ධර්ම කාරණා ඒ කියන්නේ විදර්ශනා භාවනාවට අදාළ ධර්ම කාරණා පිළිබඳ දේශනා ඉදිරියේදී පිළිවෙලින් අපි මේ ඇයට ඇදීමට සලස්නවා වෙන පන්ති වල නොගියත් වෙන පොත්පත් නොකියවත් ඒ දේශනා ඇසීම පමණක් වත් ප්‍රමාණවත් වෙනවා ඒ විදර්ශනාව සඳහා ලබාගත යුතු දැනුම් සම්භාරය සමාගයේ సంతාණය තුළ අපවර්ධනය කර ගැනීමට එතකොට දැන් අපි කියන්නේ සමත භාවනා සාවිපස්සනා භාවනා ගැන කෙටි හැටින් මේවා කොහොමද මේ සමත භාවනා විපස්සනා භාවනා කියන ඒවා වැඩි යුතු ආකාර මොනවාද සමද භාවනාවක් පමණක්ම වැඩි වෙන ක්‍රමයක් තියෙනවා පළවෙනි භාවනා ක්‍රමය. ඒ කියන්නේ සමත භාවනාව පමණයි කියන්නේ එකම අරමුණට සිත පිහිටවාගෙන සිත සමාධිමත් කරන භාවනා ක්‍රමයක් සමත භාවනා ක්‍රමයක්. බුද්ධාගමෙන් පිට වූ අන්‍ය ආගම් වලත් මේ භාවනා ක්‍රමය विद्यमान වෙනවා දැක්කට ලැබෙනවා. ඒ සමත භාවනා නොකොට දෙලින්ම මුලින්දලම විදර්ශනා භාවනාවක් කරන්නට පුළුවන් සුස්ක විදර්ශනා භාවනා ක්‍රමයක් තිබෙනවා. සමත භාවනාවක් කරන්නේ මුලින් ඉඳලම විදර්ශනා භාවනාව කරන එක දෙවෙනි ක්‍රමේ නැත්නම් දෙක. දෙවෙනි ක්‍රමේ කියන්නේ ඕන පිළිවෙලට මේක දෙක. තවත් භාවනා ක්‍රමයක් තියෙනවා සමත පුබ්බවම් ක්‍රම විදර්ශනා භාවයෙන් කියලා ඔය අංගුත්තර නිකායේ අරහත්පත් සූත්‍රයේ පෙන්වන කොට පරිදි සමතේ කර්මත්වයට ප්‍රගුණ කරලා ඊට පස්සේ විදර්ශනා භාවනාව කළ හැකි ආකාරයක් තිබෙනවා. සමත පුත්තංගම විදර්ශනම් භාවේති සමත පූර්වංගම විදර්ශනාවක් වඩනවා සමතේ දියුණු කරනවා ඒ දියුණු කරගත් සිටින් විදර්ශනාව දියුණු කරනවා සමත් භාවනා කළ හැකි ආකාරයක් තියෙනවා විපස්සනා පුත්තංගම සමතං භාවේති මේක සංගුත්තර නිකායේ අරහත් පද සූත්‍රයේ දැක්වෙන්නේ විපස්සනා කුප්පංගමං සමසම්භාවේති කලින් විපස්සනා භාවනා දියුණු කරනවා ඒක පාදක කරගෙන ඊට පස්ව සමත භාවනාව දියුණු කරනවා මේක තමයි තාමත් පහසුම ක්‍රමය පෞද්ගලික අවුරුදු දෙක තුළදීම අපි මේ විපස්සනා කුප්පංගම සමත භාවනා ක්‍රමයේ උපදිනෙකුට කියනවා ඡේද 100ක්ම වාගේ සාර්ථක ප්‍රතිඵලලාගෙන ධ්‍යාන සම්පන්න වීමට ඒ අයට වාසනාවක් ලැබේ උදා වෙනවා විපස්සනා කුප්පංගම සමත භාවනා කිරීම නිසා ඊට සමතරව මේ භාවනාව කළ හැකි තවත් ආකාරයක් තිබෙනවා. යුගනන්ත භාවනා ක්‍රමය. ඒ කියන්නේ සමත භාවනාව දියුණු වෙන ආකාරයට විපස්සනා භාවනාව දියුණු වෙන ආකාරයට කියන ඒ එකවරම සමත විපස්සනා භාවනා කොටස් එකම දියුණු වෙන ආකාරයට භාවනා කරන්නට පුළුවන්. එතකොට මේ දැන් කල්පනා කරන්නට ඕන අපිට මේ භාවනාව ප්‍රගුණ කළ හැකි ආකාර කීපයක් තියෙනවා කියලා. සමතේ වශයෙන් සමත භාවනා පමණක් දිනු කරන්නට පුළුවන්. මුලින් ඉඳලම විදර්ශනා භාවනා, සුස්තෝ විදර්ශනා භාවනා දිනු කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම් සමතේ දිනු කොට ඊට පස්ව විදර්ශනා භාවනා ප්‍රගුණ කරන්නට පුළුවන්. විශේෂ නැතිනම් විපස්සනාව ප්‍රබල කරලා පස්ව සමත භාවනා දිනු කරන්න පුළුවන් විපස්සනා පුස්තංගන සම්භාවයේදී එහෙමත් නැත්නම් මේ සමත විපස්සනා කියන භාවනා දෙකම එකවර වැඩෙන ආකාරයෙන් යුගනන්ද භාවනාවක් වශයෙන් මේ භාවනාව ප්‍රබල කරන්නට පුළුවන් එක එක යෝගාවචරයට මේ යෝගාවචරය ගැන භාවනා කරන කුච්චලයට කියන වචනය ඒ යෝගාවචරයට භාවනා ආකාරය එකිනෙකාට වෙනස් වන්නට පුළුවන්. හැම දිනාටම සමත භාවනාව කරන්නේ හැම දිනාටම මුලින් ඉඳලම කරන සුස්කෝ විදර්ශනා භාවනාව හරියන්නේ නැහැ. හැම කෙනෙකුටම විපස්සනා කුමකම සමත භාවනාව හරියන්නේ නැහැ. අපිට පුළුවන් විදර්ශනාව තව කෙනෙකුට හරියන්නේ නැහැ. තව කෙනෙකුට යුගනන්ද භාවනාව හරියන්නේ නැහැ. එම නිසා සමාධි සුදුසුන භාවනා ක්‍රමය උපදෙස් ලබාගෙන තෝරා බේරාගෙන ඒ අනුව පිළිපදින්නට මේ පින්වත් අය උත්සාහ ගන්නට ඕන. මේ භාවනාව කළ යුතු ආකාර පිළිබඳව එකින් වචනයක් එකකුයි අපේ ප්‍රකාශ කළේ මේ ඇට මේවා මූලික දේශනා නිසා සමහර විට එතරම් වැදගත් නොවන විදිහට මේවා තේරෙන්නත් පුළුවන්. නමුත් මුලින් ඉඳලා පටන් ගන්නා දේශනාවක භාවනා පන්තියක මේවා කියන්නටම සිදුවෙන කරුණු. එතකොට අප මේ දක්වා ප්‍රකාශ කරේ භාවනා කියන්නේ කොහොමද? භාවනාව කළ යුත්තේ ඇයි? භාවනා ක්‍රම කියන්නේ කීයක් තියෙනවද මේ භාවනා ක්‍රම ප්‍රගුණ කළ හැකි ආකාර කවරක් කියන එකට පිළිතුරු ටික පොලින් අපි මේ ප්‍රකාශ කළේ මේ දක්වා. එතකොට අපගේ ඉතේ දේශනාවලදී අපි බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම මේ අය සමත කුප්පංගම විදර්ශනා භාවනාවට යොමු කිරීමට ඒ කියන්නේ සමතේ පූර්වංගම විදර්ශනා භාවනාවට යොමු කිරීම නැත්නම් සුස්කෝ විදර්ශනා භාවනාවට සිත යොමු කිරීම සුදුසාය යුගනන්ත භාවනාවයි කියන ලබන සමත විපස්සනා කියන කොටස් දෙකම වෙන ආකාරයට පුහුණු පුරුදු පුහුණු කරවීම. ඉතින් දේශනාවලදී තව දේශනාවක් දෙකක් අපිට භාවනා පිළිබඳ මූලිකාන මූලික කරුණු පිළිබඳ දේශනාවක් දෙකක් ප්‍රකාශ කරන්න සිදු වෙනවා. ඊළඟ දේශනාවේදී භාවනාවට භාවනාව තුළදී මතුවන ගැටලු ඒ පරිපෝධ කර ධර්මයන් ජය ගන්න ආකාරය ඒ වගේම භාවනාවට හිතකරෝ සප්පාය ධර්ම ඒ සප්පාය ධර්ම නමා කර ගන්නා ආකාරය භාවනාව වැඩිවීමට ප්‍රථමයෙන් කලේත පූර්ණ කොට ආදී දේවල් පිළිබඳ ඊළඟ දේශනාවේදී අපි ප්‍රකාශ කිරීමට කරුණේ ඉස්පත් කිරීමට කල්පනා කරනවා. බොහෝ කරුණු ඉස්පත් කළ විට මෙයට මතක තබා ගැනීමේ ධර්ම ශක්තිය සමහර විට මදවන්නට පුළුවන් නිසා ඒ ධර්ම ශක්තිය මඩකම නිසාම ඒ ධර්මයේ අවබෝධ කරගන්න සිද්ධා දරා ගන්නට නැති වන්නට පුළුවන්. ඒ නිසා ඉතිරි දේශනාවේදී ඒ කරුණ ටික ඉදිරිපත් කිරීමට අපාදක් කළා. ඊට පසුව අපි කල්පනා කරන්නේ මේ ආනාපාන සති භාවනා බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කොට ඇති ආකාරයට 16 ආකාරයකින් විස්තර කිරීම. කිසිම තැනක මේ 16 ආකාර විදර්ශනා භාවනාව මේ ආනාපාන සති විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන බවක් අපට අසන්නට දක්නට ලැබෙන්නේ නැහැ ලංකාවේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඉතාම ප්‍රශංසනීය වශයෙන් වදාළ භාවනා ක්‍රමය ආනාපාන සති භාවනාව 16 ආකාරයකින් වැඩෙන ආකාරයට ඒ කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයට සත්‍ය පොච්චංග ධර්මයන් වැඩෙන ආකාරයට ආනාපාන සති භාවනාව වැඩිමයි සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන්නටත් ඕන සත්බොධ්‍යංග ධර්මයන් වැඩෙන්නටත් ඕන ඒ වැඩෙන ආකාරයට ආනාපාන සති භාවනා ප්‍රගුණ කරන්නට ඕන එතකොට ඒක සමතේ සහ විදර්ශනාව කියන භාවනා කොටස් දෙකම එකසේ වැඩි යන ආකාරයේ භාවනාවක් වෙනවා මේ සත්‍යපත්ත හරීම කලදරයක් මේ එතකොට මොනවා කරන්නේ අපි හිතට ආකාරපත් ඒවයි කියන මැදහත් ගන්න පුරුදු වුණාට ඕන භාවනා කරන යෝගාවචනය අපට අප්‍යියව අනත්තකල අහිතකල රූපාවේ ඇතුළේ දක්නට ලැබෙනවා ඒ වගේම අප්‍රියකෝ සාද්දාප්තිකෝ සාධනෙන් දේවල් මේ අසකනාසයේ දිව ශරීරයේ කියන ඒවට අපි කැමති නැති අපි අප්‍රිය දේවල් අප්‍රිය අරමුණු ලැබෙනවා. ඒ ලැබෙන විට සිත කලබලයට පත් කරගන්නේ නැතුව සිතට සංහාදිත ඇතිවීමට ඉඩ නොදී පුළුවන් තරම් නැසා සිතින් විතර කටයුතු කිරීමට භවනා කරන යෝගාවචරයන් පුරුදු පුහුණු කරගන්න ඕනේ. ඒකේ පුරුදු පුහුණු කරගත්තාට පසුව ඒක එදිනදා ජීවිතයේ එකතු කරගත්තොත් අපට අපේ ජීවිතයේ අවස්ථාව පවත්වාගෙන යාමට ඒක ඉතාමත් නැතිව භවනා කරන දැන් මේ දක්වා අපි ප්‍රකාශ කළේ භාවනාව පිළිබඳ සරල කරුණු කීපයක්. භාවනා කියන්නේ කුමක්ද? ඒක ප්‍රගුණ කළ යුත්තේ කෙසේද? ඒ භාවනා ප්‍රගුණ කළ යුත්තේ ඇයි? ඒ භාවනා ක්‍රම මොනවද මේ ආදී කරුණු පිළිබඳ සරල කරුණු කීපයකයි අපි ප්‍රකාශ කළේ. මා හිතන්නේ ලබන සෙනසුරාද වෙනකොට ඉස්ස වෙනකොට මේ සත්‍ය නැති එතකොට මේ කැසට් පටියවත් නැවතලා එතකොට දැන් කල්පනා කරන්න ලබන සතියේ හෝ අවුරුද්දට පසුව පළවෙනි සෙනසුරාදා සිට මේ ස්ථානයේ සෙනසුරාදා දිනවල භාවනා පන්ති පවත්වන්නේ ඒ පැමිණියාට පසුව ආනාපාන සති භාවනාව පිළිබඳව 16 ආකාර ආනාපාන සති භාවනාව පිළිබඳව අප දේශනා මාලාවක් පැවැත්වීමට අදහස් කරන සමහර විට මාස 10ක් 12ක් ඒ සඳහා ගත කරන්නට පුළුවන් සතර සතිපට්ඨාන ධර්මයන් බැඳෙන ආකාරයට සහ සත්‍යපොඥංග ධර්මයන් බැඳෙන ආකාරයට සමත විපස්සනා කියන කොටස් දෙකම එක ආකාරයෙන් බැඳෙන ආකාරයට ඒ ආනාපාන සති භාවනාව අපි පුහුණු කරනවා ඊට පස්ව සමසතදිස් සමසතදිස් සම්මස්ථාන අතුරින් මේ ඇයට වැටීමට ඇති පහසු භාවනා කරන සියල්ලක්ම ඊට පස්ව උගන්වනවා නමුත් මේ ආනාපාන සති භාවනාව පිළිබඳ දේශනාව කළාට මේ අය ආනාපාන සති භාවනාව කළ යුතුමයි කියලා අප කියන්නේ මේ අයගේ චරිතවලට අනුකූල වන ආකාරයෙන් සුදුසු සුදුසු වෙන වෙන කර්මස්ථාන අපි පෞද්ගලික වශයෙන් ලබා දෙන උපදෙස් දෙන අවස්ථාවලදී එතකොට අද මේ අය දැන් කාල වේලා බොහෝ ගියා භාවනා කිරීමට කාලය නැති නිසා කෙටියෙන් ඉතාමත් කෙටියෙන් භාවනා පටන් ගන්නා අයගේ උපකාරය සඳහා ආනාපාන සති භාවනාව පිළිබඳ වචන සුවල්පේකොත් ඒ වගේම සුස්තෝ විදර්ශනා භාවනාවක් වශයෙන් අර මහා ශිෂ්‍යයාගේ මහාතුරු විසින් විස්තර කළ පින්දීන් ඇතුලින් භාවනා කිරීම පිළිබඳව ඊටමත් සර්ව කරුණු කීපේ කුච්චියා ඊට පස්ව මේ අය පූර්ව කුච්චේ පෙරවීමේ යොදවලා භාවනාවේ නිරත කරවීමටයි අපි අදහස් කරන්නේ භාවනාවේ පූර්ව කුච්ච කරන විට නිමෙස්සලදී හෝ වෙනත් ස්ථානයකදී භාවනා පටන් ගන්නා පැනීමට ප්‍රථමයෙන් අදුමාත්යෙන් පන්සිල්ලා සමාදන් වෙලා දේරුවන් වැඳලා දේරුවන් කමා කර ගැනීම බලමේම කළ යුතු කාරණාවක්. ඊට අමතර ආර්ය පුත්‍රයන්ට සහ ඒ වගේම ධ්‍යාන ලැබූ සියලුම උතුමන්ට අපගේ කායික වචනය යන තුන්දෙනින් යම් වරදක් සිදු වුණා නම් ඒක සමාපන්නයේ කියලා සමාව ගැනීමත් කළ යුතුයි. ඊට පස්ව චතුරාර්යක භාවනාවේ කියන ලබන ආරක්ෂක භාවනා හතරක් අපි ප්‍රගුණ කරන්න උදනෝ නැහැ අඩුවත් ඒ විනාඩි 5ක 10ක කාලයක් තුළදීවත්. ඒ කියන්නේ බුද්ධානුස්සතිය තරමක් දුරට වඩන්නට ඕන. මෛත්‍රිය තරමක් දුරට ප්‍රගුණ කරන්නට ඕන. අසුභ භාවනාව ටිකක් හෝ ප්‍රගුණ කිරීම සුදුසුයි. ඊට පස්ව මරණානුස්සති භාවනාව කරන්නට ඕනේ. මේ මේවා චතුරාර්ය භවනා තුළින් ආරක්ෂාව ලැබෙන්නේ කෙසේද ආදී පිළිබඳ අනාගතයේදී දේශනාවලදී මෙයට කරුණු ඉදිරිපත් කරනවා. මේ භාවනා ක්‍රම හතරෙන් බුද්ධාන සතිය, මෛත්‍රිය, අසුභේ, මරණය කියන කරුණු හතර අතරින් සමාගයේ සිටට ඉතාම ප්‍රිය සමාගයේ සිට බොහෝ විට එකඟ භාවයට පත් කර ගැනීමට පහසු වෙන භාවනා ක්‍රමයක් මේ ඇයට වැටී යන්නට පුළුවන්. ඒ වැටී ගියාට පසු මේ භාවනා ක්‍රමයේම ඒ කියන්නේ උදාහරණ අපි හිතමු මෛත්‍රී භාවනාව කෙනෙකුට ප්‍රගුණ කිරීම පහසු නම් හිත එකඟ වෙනවා නම් ඒ භාවනාව වැඩි වේලාවක් කිරීම සුදුසු. ඒ නිසා සුදුසු සමාට ඉතා ප්‍රිය සමාගයේ සිට එකඟ භාවයට පත්වන ඒ කර්මස්ථාන හතර අතරින් කවරක් හෝ ප්‍රගුණ කිරීම කරන්නට පුළුවන්. ඊට පස්ව මූලික කර්මස්ථානයේ වූ ආනාපාන සති භාවනාව හෝ මෙන්පීම හැකීම් භාවනාව හෝ දාස්මනසිකාර භාවනාව හෝ කවර භාවනාවක් හෝ ඊට පස්ව නිත්‍ය වීමේ හැකියාව ලැබෙනවා. එමෙන්න කල්පනා කරන පූර්ව කුටිකලාට පසුව මේ අය ඒකීකෝ චතුරාර්ය භාවනාව හතරෙන් කවරක් හෝ වැඩිමිට එහෙම නැත්නම් ආනාපාන භාවනාව පිළිබඳ ඉතාමත්ම ආධුනිකයන්ට කියන කරුණු කීපයක් අද මේ ප්‍රකාශ කරන්නේ ඒ කරුණු කීපයෙන් අනුකූලව කටයුතු කරන්න. ඒ කියන්නේ ආනාපාන භාවනාව කියන ආස්වාස්වාස්වාස අරමුණු කරමින් කරන ලබන භාවනාව බුදුරජාණන් වහන්සේ දෙන්නු කරලා දෙන්නේ ඒක භාවනා කරන්න උතුම් කාය පන්දාය පරිසංසතේ මුක්තපෙත්තාසසතෝ වාසසතෝ පස්සති ආදී වශයෙන් කය විද්‍ය තබාගෙන බලත් බඳ ඉඳගෙන ඒ විදිහට එහෙම හැම දිනකටම වාඩි වෙන්නට බැරි නිසා එසේ සිටීම අපහසු නිසා පහසෙන් වාඩිවීම වාඩි භාවනා කරාට කමක් නෑ. පළමුවෙන් පූර්ණපති සිදු කළා. ඊට පස්ව අර සිටේ විශ්වීයන් බලපා ගැනීම සඳහා බුද්ධෝ ධම්ම සංඝෝ කියන වචන තුන නැවත නැවත නැවත නැවත බොහෝ වාරයක් සිහිපත් කරන්න මේක සායන්ත භාවනා ක්‍රමය බෝසත් ප්‍රතිපල එලාගතය අද ලංකාවේ සිටිනවා මේ ඇයට දෙකින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ගෝරපට සිදු කරනවා ඊට පස්සේ බුද්ධෝ ධම්ම සංඝෝ බුද්ධෝ ධම්ම සංඝෝ කියලා නැවත නැවත නැවත නැවත ඒ වචන තුනම සිහිපත් කරනවා විනාඩි 10ක් 15ක් පමණ කාලයක් තුළ ඒ කාලය තුළදී සමාගයේ සිට වෙනත් අරමුණු කරා පිට යන්නේ නැහැ මොකද පිටට පිට යන්නට අවස්ථාවක් ලැබෙන නිසා ඊට පස්සේ අර ධම්ම සංඝෝ කියන වචන දෙක සිහිපත් කරන්නේ නැතුව බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියලා ඒ වචනේ පමණ බොහෝ වේලාවක් දීපත් කරන විනාඩි 5-10ක් පමණ කාලයක්වත් මේදී සමාගයේ සිට බාහිර අරමුණු කරා දුව යන එක බොහෝ දුරට අඩු වෙනවා. ඒ අඩු කර ගැනීම සඳහා ප්‍රතිකම්මයක් වශයෙන් මේක කරන්නේ භාවනාව පටන් ගැනීමට ප්‍රථමයෙන්. මෙන්න මේක පස්සේ අර බුද්ධෝ කියන වචනේ සම්බන්ධ කර ගන්නවා ආස්වාද ප්‍රාස්වාස වලට. බුද්ධෝ කියන වචනේ શબ્ද දෙකක් තියෙනවා ගොයන්නයි කල්දානයි බුද්ධ සත්‍යයයි දෝ කියලා සත්‍යයකයි. ආස්වාදයට සිටින් බලාගෙන ආස්වාදයෙන් නිම වෙන තෙක්ම බුද්ධ කියලා කියනවා. ආස්වාදයෙන් නිම වෙන තෙක්ම. ඊට පස්සේ ප්‍රාස්වාදයේ දෙස බලාගෙන ප්‍රාස්වාදයෙන් නිම වෙන තෙක්ම දෝ කියලා නිකේපත් කරනවා. නැවතත් ආස්වාදයේ දෙස බලාගෙන බුද්ධ කියලා නිකේපත් කරන ආස්වාදයෙන් නිම වෙන තෙක්ම සාස්ත්‍රයේ දෘෂ්ටියෙන් බලන සාස්ත්‍රයේ මනසිකෝ කියලා පිටකපත් සිදනා. මෙසේ බුද්ධෝ කියන වචන දෙක ආස්වාද ප්‍රාස්වාදයට සම්බන්ධ කරගෙන භාවනා කරනකොට සමාධියේ සිට බොහෝ දුරට එකතු කර ගන්නට එය උපකාර වෙනවා. සමාන්තම තේරෙනවා විනාඩි 15ක් 20ක් නැත්නම් පැය භාගයක් පමණ කාලයක්වත් වෙනස් අරමුණු කරා සිත දුවන්නේ නැතුව මේ ආස්වාද ප්‍රාස්වාද අරමුණේම බුද්ධෝ කියන වචනය සම්බන්ධ කරමින් කටයුතු කරන විට පවත්න්නට පුළුවන් ශක්තිය තමාට ලැබී ඇති ආකාරය තමාටම තේරුම් යනවා. මෙන්න මේ අවස්ථාවේදී බුද්ධෝ කියන වචනයත් සිතෙන් අයින් කරනවා. ඒකත් අවශ්‍ය නැහැ. ඒ අමත් ඒ අයින් කිරීම දක්වා සිත එකඟ කර ගැනීමටයි මේ වචනය අපි උපයෝගී කරගත්තේ. එතකොට ඊට පස්සේ ආස්වාදයට බලාගෙන ආස්වාද නිම වෙන තෙක්ම ආස්වාදය කියලා සීපත් කරනවා. ප්‍රාස්වාදයේ දෙස බලන ප්‍රාස්වාදයේ නිම වෙන තෙක්ම ප්‍රාස්වාදය කියලා සීපත් කරනවා. මේ ආකාරයෙන් නැවත නැවත ආස්වාදයේ නිසා ප්‍රාස්වාදයේම තමාගේ මානසිකාර පවත්වමින් පවත්වමින් භාවනාවේ නිරත වී සිටේ. මෙසේ භාවනා කරන විට වෙනත් කරුණු කරා සිට දුවන්නේ නැත්නම් සමාට ඒක හොඳට අවබෝධ වෙනා නම් ආස්වාද ප්‍රාස්වාද කියන වචන දෙක දීපත් කිරීමත් නැත කරනවා. ආස්වාද දෙස බලාගෙන නිකාන්න ආස්වාද ඇතුළෙන් දෙස පිටින් බලන්න සිටිනවා. ප්‍රාස්වාද දෙස ප්‍රාස්වාද ආභාය පිට වෙන ආකාරයේ දෙස පිටින් බලන්න සිටිනවා. මෙන්න මේදී ආස්වාද ප්‍රාස්වාද වදින තැනක් සමාට තේරෙනවා. එක්කෝ තොලාක නැත්නම් නාසිකයක නැත්නම් නාසියේ මැදව කවර ස්ථානයක හෝ ආස්වාස් ප්‍රස්වාස ගොස් වදින තැනක් තියනයි වදින තැන තේරෙනවා. මෙන්න මේ වදින තැන තේරෙන දක්වා තේරුම් ගැනීම දක්වා භාවනා කළ යුතු ආකාරය අපි මේ ප්‍රකාශ කළේ. එයින් එහාට ඊට පසුව කරුණු කියන්නම්. පෞද්ගලික වශයෙන් උපදෙස් දෙන්නම්. ඉන්දිය මැදින් භාවනා යම් කිසි කෙනෙක් සුත්ක විදර්ශනා භාවනාවක් වශයෙන් කරනවා නම් අර පූර්ව කොට නිම කරලා ඊට පස්සේ ඒ සතර කමඨාන් අතරින් සුදුසු සමාද ප්‍රිය සම්පත්තානයක සිට පිළිදවල ඒකෙන් සිත ධර්මතුලට එකතු වෙන තමා වාඩි වී සිටින ශරීරයේ පුරා සිතින් බලනවා සිත එකතු සිත දුවන ශරීරයේ මත පිටින් ඒ කියන්නේ ඉසේසිත පාදයේ දක්වා තමා සිටින ආකාරය සිතින් මෙනෙහි කරනවා සිතින් බලනවා ඊට පස්සේ ශරීරයේ උදර කොටස පෙන්වෙන විට පෙන්වෙනවා කියලා සිතනවා හැකිලෙන විට හැකිලෙනවා කියලා සිතනවා නැවතත් පෙන්වෙන විට පෙන්වෙනවා කියලා සිතනවා හැකිලෙන විට හැකිලෙනවා කියලා සිතනවා මේ ආනාපානයේ පිටින් හැකිලින් දෙකම එකම භාවනා ක්‍රමයක් කොටස් දෙකක් පමණයි මේ දෙකම එකවර ප්‍රගුණ කරන්න යන්න එපා එකක් පමණයි එක යෝගාවචරයේ විශේෂ ප්‍රගුණ කර යුත්තේ මේක භාවනා කරන විට සත්‍යයක් ඇතිවෙනා නම් සත්‍යයක් සත්‍යයක් කියලා ඒක මෙනෙහි කරලා නැවත මෙන්න හැකිනවා කියලා මෙනෙහි කරනවා. වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව දැනෙන දුක් වේදනාව දැනෙන ශරීර කොටස් බලව දුක දුක් වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරලා නැවත මෙන්න හැකිනවා කියලා මෙනෙහි කරනවා. ශරීරයේ නැත්නම් නිදිමත ගතියක් දෙනවා නිදිමතන්නේ කඩක් කියලා මෙනෙහි කරනවා මේ ආදී වශයෙන් ශරීරයේ කුමක් දැනවත් ඒකක් මෙනෙහි කරනවා සිතට මන අරමුණක් ආවත් ඒකත් මෙනෙහි කරනවා රාග සිතක් දේශ සිතක් ආදී වශයෙන් මේ මෙනෙහි කරමින් භාවනා කරනකොට සතරසත්පත්ඨාන ධර්මයම වැඩෙනවා මේ විදිහට වාඩි වෙලා පැටිතලන් වේලා පහසෙන් වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් තරම් වේලාවක් භාවනා කරනවා තවර භාවනා කරත් හැම කෙනෙක්ම සක්මන් භාවනා ප්‍රණීත වන්නට ඕන සක්මන් භාවනාව කළ හැකි ආකාර රාශියක් තිබෙනවා අපි මේ සතර සතිපට්ඨාන ධර්මය වැටෙන ආකාරය සක්මන් භාවනාවයි දැන් අද කියන්නේ ආනාපාන භාවනා වැඩින ආකාරයට සක්මන් භාවනාව ඒ දවස්වලදී ප්‍රකාශ කිරීමටයි අප අදහස් කරන්නේ. බලමින්ම සක්මන් කරන ස්ථානයේ ගොස් ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස සිටින් බලලා සිටිනා සිටිනා සිටිනා කියලා මෙනෙහි කරනවා. ඊට පස්ව වම් කකුල ඔසවනකොට වම කියලා සීපත් කරනවා දකුණු කකුල ඔසවනකොට කියනකොට දකුණ කියලා සීපත් කරනවා. මේ විදිහට වම දකුණ වම දකුණ වම දකුණ කියලා සීපත් කරමින් වෙන අරමුණු කරා සිටින්නේ යොවන්නට ඉඩ නොදී සක්මණේ කෙළවර දක්වා ගමන් කරනවා. ඊට පස්සෙ හැරෙනවා හැරෙනවා හැරෙනවා කියලා හැරෙනවා. නැවතත් වම දකුණ වම දකුණ වම දකුණ කියලා භාවනා කරනවා. මෙන්න මේ ආකාරයෙන් සක්මන් භාවනාව හොඳට කරන්න පුළුවන් වුණාට පස්සෙ වම දකුණ වෙනුවට කපල උස්සනකොට උස්සනවා කියලා සීපත් කරනවා. තබනකොට තබනවා කියලා සීපත් කරනවා. නැවතත් උසවනකොට උසවනවා කියලා සීපත් කොට තබනකොට තබනවා කියලා සීපත් කරමින් සක්මනේ කෙලවර දක්වා උසවනවා තබනවා උසවනවා තබනවා කියලා සක්මන් කොට හැරෙනවා හැරෙනවා කිය හැරි නැවතත් උසවනවා තබනවා උසවනවා තබනවා කියමින් සිතමින් භාවනාවේ නිස්සබී ඊට පසුව වාඩිමි භාවනා කරන ස්ථානයේ පැමිණ නැවතත් අර මූලික කර්මස්ථානයේ භාවනාවේ නිරත වෙනවා මේ ආස්වාදනයේ පින්වත් අය අද දහවල් සඳහා මාර්ගිතරයන් කතා පැවැත්වෙනකට වැඩි කාලයක් තිබෙනවා. ඒ කාලය තුළ භාවනාවේ නිරතවන්න ඒ නිරතවන කාලය තුළදී යම් මේකින් මේ ඇයට ගැටලුවක් හෝ දැනගත යුතු කාරණාවක් ඇත්නම් අපි පෞද්ගලිකව හමුවන්නේ. එතකොට අපි ඒකට උපදෙස් දෙන්න. දැන් අපේ පූර්ව කොට සිදු කරමු. ඊට පස්ව මේ ඇයට සුදුසු ආකාරයේ භාවනාවක් මේ ඇයට නිරතවන්නට පුළුවන්කම ලැබෙනවා. කවුරුත් භාවනා කිරීමේ සුදුසු ආකාරයෙන් පහසෙන් වාචා දැන් කල්පනා කරන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට මේ මහා කරුණාවෙන් මේ වැඩ සිටිනවා. මහා කරුණා සමාපත්තියෙන් නැගී සිටියාක්මෙන් දෝෂ සමාපත්තියෙන් නැගී සිටියාක්මෙන් අරහත් ඵල සමාපත්තියෙන් නැගී සිටියාක්මෙන් අප කෙරෙහි කරුණා ඇතින්ම අප කෙරෙහි කරුණාවෙන් යුතුවම මේ අප දෙස බලා සිටිනා ඒ ජීවමාන සම්මා සම්බුද්ධ රත්නයේ අප নমස්කාර කරනවා හා මේ নমස්කාරයේ සම්මා සම්බුද්ධ රත්නයට වේවා කියලා බුදුරජාණන් වහන්සේට নমස්කාරයකට নমස්කාර කරනවා. වාග්යවත්තු අස්සත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා සාදු සාදු දැන් නවාරමදී බුදුබණ අපි කෙටියෙන් කියන්නේ මම කියන විට මේ අය සිහිපත් කරන්න වචන පිට කරන්න දෙපා පසු බුදුබණ භාවනාව විස්තර වශයෙන් කියලා දෙනවා. සෝ භගවායිති අරහං සාමීනි භාග්‍යවතුන් මහන්ස උපවහන්සේ අරහත්නම් වනසේක අරහන් අරහන් අරහන් සෝබදරායි තී සම්මා සම්බුද්ධෝ ගච්ඡාමි ප්‍රාණ්‍යවතුන් මහන්ස උපවහන්ති සම්මා සම්බුද්ධ නමස්සේක ධම්මසාරතේන වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උපවහන්සේ සත්තා නීර මනසානං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ මහසේ පුනද නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ භගවාන් වනසේක භගවා භගවතා බුදුජානන වහන්සේගේ ජීවිතේ පූජා කරන්න මේ ආදී අනන්ත ගුණයන් ගැන සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේ හත් මාගේ ජීවිතයේද පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා මේ ජීවිත පූජාමය කුසල අනිසංසයේ බලෙන් අපගේ භවනාට පරිපෝධ කර ධර්මයන් ධූරී භූත වේවා භවනා සාර්ථකත්වයෙන් කර ගැනීම යන්නේ ශාස්ත්‍රාව ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අසුභ භාවනාවේ හඳුන්වන අපි ශරීරයේ තියෙන එක අසුභ කොටස් ගැන කියන විට ඒක සිතින් මෙනෙහි කරන මේ ශරීරයේ කිස් ප්‍රතික්‍රියා සිහිපත් කරන ශරීරයේ කිස් කෙරෙහි අවධානය යොමු කරන සිතින් බලන මෙවැනි අසුභ කොටස් ශරීරයේ තිබෙනයි කියලා. මේ ආකාරයෙන් අපි කොටස් කියන විට මේ සිහිපත් කරන නුවණින් සහ හොඳ සමාධිය සිටකින් යුතුය. අත්මේ නිවසන් කායේ කේසා නිරතරී කිස්නම් සුමුණක කොටසක් නැත අතේ නිමසං කායේ ලෝහා නිරතරී දුම්නම් සුමුණක කොටසක් නැත අදසේ මසන් කායේ නත්තා මෙම ශරීරේ සියනම් හෝ කුණත කුටසක් නැත අදසේ මසන් කායේ දන්තා මෙම ශරීරේ දන්නම් හෝ කුණත කුටසක් නැත අත්තේතිමසන්නින් කායේ තචෝ එන ශරීරේ සමරණං හෝ පුනත් කුටසක් නැත එන ශරීරේ අසෝචනං හෝ පුනත් කුටසක් නැත එන ශරීරේ සෝත සම්නත මෙම ශරීරේ වමනය නම් පුනප කුට සම්නත මෙම ශරීරේ හිත නම් හෝ සෙම නම් හෝ දහාදී නම් සුතු නං සතුදු නං කුණක කොටස් නැත මේ ශරීරයේ දවස් සුද්ධප්පසෝදා පවිත්‍ර නුකලාන සත්‍ය ගැන සිහිපත් කරන්න. මෙම ශරීරය දින කීපයක් සෝදා පවිත්‍ර නුකලීනං නිංගලන්නා වූ වැකිරෙන්නා කරන්නා වූ අසුචිත්තාකුණු කෙලසොට්ටු අප කඳුළු දහාදිය ආදිය නිසා එම ශරීරය පරම දුර්ගන්ධ වූ අපවිත්‍ර දෙයක් පිළිකුල් දෙයක් බවට පන්වන්නේය මෙම ශරීරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය දැන් මරණානුස්සති භාවනාවයි වඩන්නේ ටිකක් වේලා මේ අනන්තවත් බලමිනේ තිබෙන ආකාරය දැකලා ඇති දැන් කල්පනා කරන්න තමාගේ මලමිනේ තමා ඉදිරියේ මිනිමෙත් එක සබා උඩුකුරු අතට සබා තිබෙන ආකාරය සංනාමයේ මලමිනිය තමා ඉදිරියේම දැන් ඉස්සරහා. දීපත් කරන ඒක තියෙන ආකාරය. අනිච්චවත සංඛාරා උපාද වයදම් විනා උපජ්ජිතා නිරුද්ධන්ති තේ සන්නෝපසන්නසුකෝ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි රසත ඉදුණු ගෙතියක් කිම පතිත වන්නාසේ උපන්නා වූ මේ ජීවිතය මරණයෙන් පතිත වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි උදාහෝ සූර්යාහක්තය යන්නාසේ උපන්නා වූ ජීවිතයද දවසින් දවසන පැයින් පැයම විනාඩියෙන් විනාඩියම මොහොතින් මොහොතම මරණ අපේ කරා යන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයද මරණයෙන් නැති යත මරණයෙන් නක්මේ ඊනිසය අනියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි අවසරයි. දැන් මෛත්‍රී භාවනා කරමින්වන්න මේ අතරේ අධිෂ්ඨාන කරගන්න මේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී මම මේ දොඩක් අද මම සම්පූර්ණයක් ඇති කරගන්නේ නැහැ කියන්නේ. මට කවුරුත් දැන්නත් මට කවුරුත් දෝෂාරෝපණය කළත් මට කවුරුත් යසවත් මම මේ භාවනා කරන කාලය තුළදී කිසිසේත් කදාසක් ඇති කරගන්නේ ඇති කරගන්නේ ඇති කරගන්නේ කියලා තරයේ දැන් අධිෂ්ඨාන කරන්නේ. අපේ භාවනාවට පරිපූර්ණ කර ගන්නා නම් තවත් ඇතිවන්නට පුළුවන් සත්‍යපත් දැනෙන්නට පුළුවන් අනිත් අය පරිපූර්ණ කරන ආකාරයෙන් හැසිරෙන්නට පුළුවන් ඒ කිසිවකටත් අපි තරහ ගන්නෑ තරහ ගන්නෑ තරහ ගන්නෑ මම තරහ වෙන්නේ අද මේ කාලේ තුලදී කියලා මේ භාවනා කරන කාලය තුලදී මොන හේතුවකට කිසිම කරුණකට තරහ සිතක් ඇති කරගන්නේ තරහ සිතක් ඇති කරගන්නේ තරහ සිතක් ඇති කරගන්නේ කියලා හරි අනිෂ්ඨාන කරන්නේ එසේ තරහසිතක් ඇති වූ සමානා කරන පාණේ ප්‍රවේදී වහාම තරහසිතක් තරහසිතක් තරහසිතක් කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරන විට භවනාවේ නිරතවන්න. දැන් මම කියනකොට ඒ ආකාරයෙන් තමයි සිත තුළින්ම හදවත් පදෙම සීපත් කිරීමක් කරන්නේ. මන තරහා නවේදී සුවපත් නෙදී මම තරහා නවේදී සුවපත් නෙදී හිතවත් සත්‍යයන්ට දෙසේ මෛත්‍රිය පතරවන්න. මාසේන කාගේ හිතවත් සියලු සත්වයෝද සරහස්නු විත්වාසුල පත්වෙත්වා සරහස්නු විත්වාසුල පත්වෙත්වා තරහනු විත්වා සුවපත් වෙත්වා තමගේ මඳහත් සත්‍යයන් මාසේන මාසේන දවත් සියලු සත්වයෝද තරහනු විත්වා සුවපත් වෙත්වා තරහනු විත්වා සුවපත් වෙත්වා සලහන් වෙත්වා සුපත් වෙත්වා තමගේ වෛරය සත්‍යන්ත නාසේනෝ දේවෛ සත්‍යයෝද සලහන් වෙත්වා සුපත් වෙත්වා සලහන් වෙත්වා සුපත් වෙත්වා සලහන් වෙත්වා ලැබෙනවා සියලුම සත්‍යයන් සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත්